ආයුෂ වැඩි වෙන ප්‍රතිපදා තියෙනව නෙව කියලා. සංඝයා කතා වුණා කියලා බුදුරජාන් වහන්සේට කියා හිටියා. බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ආයුෂ විතරක් නෙවෙයි යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ තමයි වදාරන්නේ පින්වත් මහන්නේ ආයුෂ වැඩි වෙනවා කියන්නේ කෙනෙක් උපතින් ගෙන ආපු ආයුෂ තියෙනවා. ඒක කවදාවත් වැඩි කරන්න බෑ. නමුත් ඒ අතරතුර සංසාරේ යම් කර්මත් එක්ක හෝ සංසාරයන් හේතුත් එක්ක හෝ ස්වභාවික හේතුත් එක්ක හෝ මාර්ගය දෙනවා. ආන්නේ මාර්ග අයින් කරන්න පුළුවන් කිව්වා ප්‍රතිපදාවල. යම් යම් හේතු මතේ දෙන. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා මේ ප්‍රතිපදාවෙන් ඒ ප්‍රතිපදාවේ බලවත්ම ප්‍රතිපදාව තමයි ආයුෂ වැඩි කරන වඳින පුදන එක. අභිවාදන කිලිස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ නිතර වඳින පුදන ගරු බුහුමන් කරන කෙනාට කාරණා හතරක් වැඩෙනවා ආයු වන්නෝ සුඛං බලං ආයසත් වර්ණයත් සැපයත් බලයත් නිතර බුදුන් ඇඳගෙන තුනුරුවන්ට වැඳගෙන ඉන්න අයට මේ ආශිර්වාද එනවා දැන් අර දරුවට උනේ පිරිත් හඳත් ඇහුවා සංඝයාට ගරු කළා හැම වෙලාවෙම වන්දනමාන කර කර කර හිටියා උපස්ථාන කළා භාග්‍යතුන් වහන්සේත් වැඩියා භාග්‍යතුන් වහන්සේටත් වන්දනා කළා ගරු බුහුමන් කළා උපස්ථාන කළා ආයුෂ වැඩුණා ආයුෂ පමණක් නෙවෙයි ආයු වන්නෝ වර්ණයත් වැඩෙනවා සුඛං සැපයත් වැඩෙනවා බලං බලයත් වැඩෙනවා ආයු වන්නෝ සුඛං බලං ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාලා මේ වන්දනමාන කිරීමේ ගරුබුහුමන් කිරීමේ ආනිසංසයයි කියලා. ඒ ධර්ම දේශනාව ඒ මොහොතේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළ ශ්‍රවණය කරපු අර 500ක් කුමාරවරු ආයුවඩන කුමාරයත් එක්ක 500ක් කුමාරවරු සෝතාපන්න ඵලයට පත් වුණා. එදා හත් දවසකට ආයුෂ තියෙන කෙනාට බුදුරජාණන් වහන්සේ ඉච්චර අනුකම්පා කළා. ඒ අනුකම්පාවේ ප්‍රතිඵලය තමයි 500ක් සසරින් එතර වෙන මාවතට ආවා. ඒ ඊට පස්සේ යාළගේ ඇසුරින් බ්‍රාහ්මණ ගමේ කොච්චරයි ධර්මයට එන්න ඇතිද? ඒ ඒ එච්චර පිරිසකට යහපත කරන්න සංඝයා දවස් 7ක් කැප වුණා. ශාස්ත්‍රුන් වහන්සේ කැප වුණා. ඒ නිසා තමන්ට මිනිස්සුන්ට ලෝක සත්වයාට වෙන යහපත ඉදිරියේ ඒ මොහොතේ තමන්ට එන අපහසුතා, කරදර, ඊළඟට මේ වැඩ වැඩි බව ප්‍රශ්නයක් කරගත යුතු නැහැ. ඒ අනිත්‍යයට වෙන යහපත ඉදිරියේ අනාගත යහපත ඉදිරියේ අපිට යම් යම් කැපවීම් කරන්න වෙනවා. කැපකිරීම. ඉතින් ඒ නිසා මේ මේ කාරණාව හොඳට මතක තියාගන්න මම තවත් තියෙන පින්කම් විස්තර කරන්නම් මූලික වශයෙන් මතක තියාගන්න ඉන්න ඕන අර ගාතාව නිතර සිහි කරන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. දැන් මම දැකලා තියෙනවා වඳිනකොට හාමුදුරුවන්ට වඳිනකොට හාමුදුරුවෝගේ ගාතාව කියනවා ආන්දරොත් කියනවා මිනිසුත් කියනවා මාත් කල්පනා කළා මේක හාමුදුරු කියන්න ඕන එකක්ද මිනිසු කියන්න ඕන එකක්ද කියලා. සාමාන්‍යයෙන් ඒක හාමුදුරුව ආශිර්වාද කරන්නට ගණ්ඩ එක තමයි ගොඩම්ම හොඳ. මොකද වඳින්නේ මිනිස්සුනේ. ඒ මිනිස්සුන්ට ඒ වැඳින එකේ ආනිසංසය තමයි මේ මොහොතේම කියන්නේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ. දැන් අද තියෙන්නේ මොකද්ද? බණක් කියලා ඉවර වෙලා අභිවාදන සීලිස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ කියනකොට තමයි මිනිස්සු වඳින්නේ. ඒක කිව්වොත් තමයි වඳින්නේ. එතකොට කෙසේ නමුත් ඔබ කල්පනා කරලා බලන්න ඉස්සර අපේ සිංහල මිනිස්සු සෑය වැඳගෙන බෝධිය වන්දනමාන කරගෙන අම්මට තාත්තට වන්දනා කළා කුලේ තමන්ගේ පවුලේ වැඩිහිටිය අයට වැඳ පුදාගෙන තමයි මේ වාසය කළේ. මේ මිනිස්සු අඩු වයසින් මැරුන්නේ දැන් ගොඩාක් අය අඩු වයසින් මැරෙනවානේ. හරියට මාරක අනතුරු වැඩිනේ. මේ වාහනවල යද්දී අතුරු අන්තරා කොච්චර වැඩිද? ඒකට හේතුව තමයි අම්මට වඳින්නේ තාත්තට වඳින්නේ කුලේ වැඩිමහල් කෙනෙකුට වඳින්නේ සෑය වඳින්නේ බෝධිය වඳින්නේ ඊළඟට වැඩිහිටියයට වඳින්නේ ආයුෂ අඩු වෙනවා මාරකවලට පහසුවෙන් එන්න පුළුවන්. දැන් ඉස්සර තමන්ගේ ස්වාමියාට බිරිඳ වඳිනවා. අද කාලේ ස්වාමියාට බිරිඳ වන්දනා කරනවා නම් ඒ වාගේ පවුල් අතේ ඇඟිලි ගන්නට ඇත්තේ. ගීළඟට ඉස්සර නෑගම් ගියාට පස්සේ වැඩිමාල් ඔක්කොටම වඳිනවා. ඒ නෑගම් ගිහිල්ලා ඒ gederin පිට වෙනකොට ඔක්කොටම වැඳලා එන්නේ. අද එහෙම නෙවෙයි ගිහිල්ලා එකපාරම බදාගෙන මෝනට මෝන තියාගෙන අර බටහිර සංස්කෘතිය ගන්නවා. අර අභිවාදන සීලිස නෑ. බටහිර පන්නේ තියෙන ක්‍රම පුරුදුනාට කමන්නේ නමුත් ඒ ආනිසංස නැති වෙනවා. අර තවත් කෙනෙක් ළඟ ධන ගහන එක දැන් සමහර වෙලාවට උගත් අය මම මෙහෙම උපාධිය අරන් තිනවා මම මෙහෙම ධනවත් කියලා සමහර වෙලාවට ධනය ඊළඟට උගත්කම ඒ තව තව මොන මොන හරි මුල් කරගෙන තමන්ගේ වැඩිමහල් අයට වයසක අයට ගරු බුහුමන් කරන එක නැහැ. ඒකේ හානිය පෙරලා එන්නේ තමන්ටම තමයි. තමන්ට මාරක වැඩි වෙනවා. දැන් යම් අපි කියමු වාහනයක යද්දී වුණා තව වාහනයක් හැප්පෙන්න ඉද්දී ඒ මාරකය වළක්වනවා මෙයා වන්දනා කරපු පිනක් තියෙනවා. ඒ නිසා සමහර මිනිසු ශාස්ත්‍ර අහනවා, හස්තරේඛා ශාස්ත්‍ර අහනවා, නිවිති ශාස්ත්‍ර අහනවා. ඔන්න ඒ වෙලාවට මිනිසු කියනවා ඔයාට තව අවුරුදු දෙකකින් මාරකයක් තියෙනවා. එතකොට අපි කියමු කවුරු හරි වා විශ්වාස කළා හරි එහෙම පිළිගන්නවා කියලා. එයා කල යුත්තේ වහවහ වන්දනාවල් වැඩි කරන්න ඕන. අටමස්ථාන සොළොස්මස්ථාන ඊළඟට ජයසිරි මහ බෝධීන් වහන්සේ අෂ්ටඵල බෝධි දෙතිස්ඵල බෝධි ශ්‍රීපාද පත්මේ ඒ වාගේ ස්ථාන වඳින්න ඕන. අම්මට වඳින එක තාත්තට වඳින එක වැඩිමල්ලායට වඳින එක හවස බුද්ධ වන්දනාව. ඒ වන්දනාවල් වැඩි කරන්න ඕන මාරක දුරු කරවන්න. ඊළඟට තවත් කෙනෙක් අසනීප වෙලා මැරෙයි කියලා අපිට බයක් හිතෙනවා නම් ඊළඟට කෙනෙක් හදිසි අනතුරකින් රෝහල් ගත වෙලා තියෙනවා නම් එයාට සිත් පතන්න කරන්න ඕන දේවල් තමයි හොඳට මේ පූජනීය ස්ථාන වන්දනීය ස්ථාන වැඳ වැඳ ඒ පින් වලින් සිත් පතන්න ඕන. එහෙම තමයි කරන්න තියෙන්නේ. ඒක පුරුදු වෙන්න. දැන් මේවා කිව්වට පස්සේ ආයෙ වෙනම සමහර පින්වතුන් ඉන්නවා ආයෙ ලියලා එවනවා අපිට ලියුම් එවනවා මාරකයක් තියෙනවා අනිහාඳුනේ දුරු කරගන්නේ කොහොමද කියලා. හැංගිලි නෑ අපි මේ ධර්ම දේශනා කරද්දී. අපි දාන්න දේවල් ඔක්කොම කියනවා. බුද්ධ දේශනාවෙන් කියවපු ඔක්කොම කියවනවා. ඒ නිසා ආය අමුතු දේවල් නෙවෙයි මේ කියන ටික හොඳට අහගන්න. ඒ නිසා ළමේ කනතුරකටපත් වෙලා ඉස්පිරිතාලේ නවත්තලා නා. ලෙඩෙක් ඉන්නවා නම් ඊළඟ කාට හරි මාරක යන්න කරදර වැඩි නම් මේ පින්කම් ටික කරන්න. ඊළඟට මේවා කරනකොට Tamanටත් තියෙන මාර්ග දුර වෙලා යනවා. මනුස්ස ජීවිතේ වටිනවා බුද්ධ ශාසනයක් උදෙසා කුසල් කිරීම උදෙසා පින්වතුනි රැකෙන්න. ඊට පස්සේ තව කියන්න ඕන කාරණාවක් තියෙනවා උදාහරණයක් විදිහට වසඹ රජුරෝ ගේ කාලේ ගොඩාක් නේමිත්ත පාඨකයෝ හිටියා. ඒ නේමිත්ත පාඨකයෝ කිව්වා වසඹ රජුරවන්ට රාජ්‍යයට පත් වෙලා අවුරුදු 12 යායස තියෙන රජුරුව මැරෙනවා කියලා. රජ්ජුරුව ගොඩාක් හිතවත් රහතන් වහන්සේලාගේ දිවැසලාබී මේක විමසුවා. රහතන් වහන්සේලාත් වදාලා රජතුමනි ඔබට ආයුෂ තියෙන්නේ අවුරුදු 12යි. රජකමටපත් වෙලා. වසඹ රජ්ජුරුව ත්‍රිපිටක ධාරී වූ ඊළඟට මේ ගොඩාක් අභිඥාලාභී මහරහතන් වහන්සේලාගෙන් සංගරුවනගෙන් මේකට උපදෙසක් පැතුවා පෞද්ගලිකව. ඊට පස්සේ සංඝයා වදාලා රජතුමනි ආයුෂ වැඩි වෙන පින්කම් තේනවා. ඒ පින්කම් ඔබ කරන්න ඔබට ඒක ලොකු ආශිර්වාදයක් වෙයි. ස්වාමීනි මොනවද? දැන් මේ කියපු පින්කම් ටික රන් අකුරෙන් තල්පතේ ලියාගත්තා. පළවෙනි එක තමයි රජතුමනි වැඳේ යුතු සිද්ධාස්ථාන වැඳිය යුතු සංඝයා වන්දනා කරන්න. මහා බෝධිය මහන්සෑය නිතර වන්දනා කරන්න. ලියාගත්තා. ඊළඟට කිව්වා රජතුමනි පිරිසිදු පැම් පොදන්න. ඊළඟට පෙරහංකඩ පුදන්න. පිරිසිදු පැම් පුදන එක පෙරහංකඩ පුදන එක අවශ්‍ය වැඩි. අපි දන්න ඔය පහුගිය කාලේ අර පිවිතුරු පැම් පූජාවකට වලට අර වකුගඩු රෝගියන්ගේ නිරෝගී බව පිණිස වතුර ෆිල්ටර් හයි කරන පුණ්‍ය ව්‍යාපෘතියක් ශ්‍රද්ධා රූපවාහිනියේ තිබුණානේ. ඒව වලට සම්බන්ධ වෙලා ගොඩාක් කරදර වලින් මාරක වලින් නිදහස් වෙච්ච අය ගැන අපි දන්නවා. පිරිසිදු පැන් මිනිසුන්ට දෙනවා. ඒකෙන් එනවා දීර්ඝායුෂ පිණිස මාරක දුරු වෙන පින් මේ පුණ්‍ය සංස්කාරය සකස් වෙනවා. යම් වෙලාවක යාට මාරාන්තික අතුරු අන්තරාවක් ආවොත් අර පින හරස් වෙලා එයාව රකිනවා. පින්වතුනි අපේ ජීවිතේට කොච්චර අන්තරාද අපි යකඩ ගොඩවල් වල වාහනවල යනවා එනවා. ඊළඟට සතා සර්පයා ඉන්නවා. ඊළඟට හදිුණියම් මිනිසු කරනවා. කොච්චර කරදර ගොඩ මැදකද ඉන්නේ මේ වසංගත ජීවිතයේ මේ අර පොඩි බිත්තරයක් වගේ නේ වැටිච්ච ගමන් පුපුරලා යනවනේ ඉතින් ඔන්න පැම් පූජා. ඊට පස්සේ ආවාස කුටි දාන. ඒ කියන්නේ ආ කුටි හදන ඒවා ආවාස දාන. ඒකට තියෙන්නේ සේනාසන දුන්නට පස්සේ සියල්ල දුන්නා වෙනවා. නිසා කුටි හදන එක, ඒවට සම්බන්ධ වෙන එක, ආවාස හදන එක, ඒවට සම්බන්ධ වෙන එක. දැන් ඊළඟට තමයි දිරාගී ආවාස පිළිසකර කරන එක. ඔබ දන්නවද මේ බුද්ධ ශාසනයේ දීර්ඝායුෂම ලැබූ මහා ශ්‍රාවකයන් වහන්සේ කවුද? බක්කුල මහරහතන් වහන්සේ. ඒකට හේතුව තමයි සිකී බුද්ධ ශාසනයේ හෝ කලින් බුද්ධ ශාසනයක මෙතුමා විහෙරට යනකොට දැකලා තියෙන වැස්ස වෙලාවක විහෙරේ වහලින් වතුර වැටෙනවා. දි รา ගිහිල්ලා. තමන්ගේ නිවස හදන්න තිබ්බ ලී දරදඬු ගෙනල්ලා විහෙර පිළිසකර කරලා තියෙනවා. දිරාගිය වෙහෙරක් පිළිසකර කරපු පුණ්‍ය කර්මයට උපනෝපන් ජීවිතේ දීර්ඝායස ලැබුවා. එනිසා පිළිසකර කිරීම, චෛත්‍ය පිළිසකර කිරීම, බෝධි පිළිසකර කිරීම, ආවාස කුටි සෙනසුන් පිළිසකර කිරීම දීර්ඝායස පිණිස පවතිනවා. රජුරෝ ඒවත් රම්පත් හිලිව්වා. ඊළඟට පන්සිල් සමාදන් වීම, අටසිල් සමාදන් වීම පොහොය. නිති පංචසීල් පොහොය අටසීල්. මේ නිති පන්සිල් රකින පොහොය අටසීල් රකින අයගේ මාර්ග දුර වෙනවා. ඒ නිසා තමන්ගේ ලෙඩෙක් ඉන්නවා නම් ඉස්පිරිතාලේ ඊළඟට අන්තරාවකට පත් වුණ කෙනෙක් ඉන්නවා නම් එයා වෙනුවෙන් සිල් ගන්න ඕන. පන්සිල් සමාදන් වෙලා පන්සිල් රකින්න ඕන. අටසිල් සමාදන් වෙලා දවසක් බෝධිය ළඟ මගේ අම්මට නිරෝගී සුව පිණිසයි මම මේ සීලය රැකලා සිත පතන්නේ කියලා. එයා වෙනුවෙන් සිල් ගන්න ඕන. ඊළඟ මාර්කේ තියෙන කෙනා සිල් සමාදන් කරවන්න ඕන. අපි කියමුකෝ කලින් දැනගත්ත මාර්කයන් ඒ වෙනුවෙන් කරන්න තියෙන්නේ සිල් සමාදන් කරවන එක. දැන් අපි උදාහරණයක් කියමු අහවලා අපිට හදිහෝනියම් කරයි. ওই මිනිස්සු ওই කාලෙට අපිට හදිහෝනියම් කරනවා කියලා කෙනෙක් දන්නවනම් ඒ කාලෙට යා සිල් සමාදන් වෙන එක වැඩි කරනවා. එතකොට මේ අවස්ථාව මං හැරෙනවා. ඊට පස්සේ රජ්ජුරුවන්ට සංඝයා කියලා තියෙන පින්කම් තමයි තුන් සිවුරු පූජා කරන එක. සී චීවර පූජා සංඝයාට. ඊළඟට කිරිබත් පූජා කරන්න කියලා තියෙනවා මී පැණි දාලා. සංඝයාටත් ඒ කාලේ රජ්ජුරුව පූජා කරලා තියෙනවා විහෙර විහාරවලට පූජා කරලා තියෙනවා. මහසෑයට මහබෝධියට කිරිබත් ප්‍රණීතව කිරිබත හදලා උඩින් පැණි දානවා මී පැණි. ඊළඟට කරපු පින්කමක් තියෙනවා ගිතෙල් මිශ්‍ර කිරිබතක් හදලා. ඒ කියන්නේ කිරිබත හදලා එළඟි තෙල් දාලා කවලම් කරනවා. එළඟි තෙල් ගොඩාක් නෙමෙයි අපි සාමාන්‍යයෙන් ගත්තොත් හාල් සීරුවක කිරිබතක් නම් ඒකට එළඟි තෙල් කාලක් වගේ. හාල් සීරුවක කිරිබතට එළඟි තෙල් කාලක් වගේ දාන්නේ. එහෙම දාලා කවලම් කරලා කිරිබත හදලා ඒක පාත්‍රයට අරගෙන උඩින් මී පැණි දානවා. එහෙම සංඝයාට පුදලා තියෙනවා සෑය විහෙරටත් පුදලා තියෙනවා. ඒ කිරිබතේ පූජාවේ අතිරේකානිසංශයක් එනවා මේ කිරි මේ කිරිහාර පූජා කිරීමට අමතරව දීර්ඝායුෂ පිණිස. ඉතින් රාජ්‍යරෝ මේ පින් මේ පින්කම් ටික කළා. මේ පින්කම් ටික කරලා අවුරුදු ඒ රජතුමා අවුරුදු 44ක් ඉඳලා තියෙනවා. අවුරුදු 12න් ආයුෂ නැති වෙන්න තියෙනවා. මහා වංශේ පවා මේ සටහන් වෙලා තියෙනවා. මෙහි රජතුමා මේ ක්‍රමෙන් දීර්ඝායස ගත්තා කියලා. ඊළඟට තව තියෙන පින්කම් ටිකක් තියෙනවා. බෝධි පූජා තියන බෝමලු හොඳට සුද්ධ පවිත්‍ර කරලා බෝමලුවේ පුළුවන් නම් වැලි අතුරලා එහෙම කරලා බෝධි පූජා තියෙනවා. ඒ බෝධි පූජා තියෙනවා ඒ අතර විශේෂ පින්කමක් කරනවා. ඒ තමයි පිරිහිදු පැන් කලයක් අරගෙන ඒ පැන් කලයට පිච්ච මල් දාලා ඒ පිච්චමල් දාපු පෙන් කලේ අතට අරගෙන බෝධිය පැදකුණු කරලා බෝධින් වහන්සේ නාවනවා. ඒ බෝධින් වහන්සේ නාවපු පින උපකාරී වෙනවා මාරක දුරු වෙන්න. ඒකට හේතුවක් තමයි දැන් පූජ්‍ය ස්ථානවල වඳින පුදන තැන් සිද්ධ ස්ථානවල විහෙර විහාරවල දැන් අපි කියමුකෝ මැල වෙලා තියෙන ගහකට වතුර ටිකක් දැම්මොත් වෙන කෘත්‍යය මොකද්ද? අර ගහේ ආයුෂ වැඩි වෙනවනේ. ඒක තමයි පෙනට එන්නේ පෙරලා. එතකොට වේලිච්ච කාලයන් නම් මල් පැලවලට වතුර දාලා ඊළඟට තව විශේෂ පිනක් තමයි ඔබ දන්නවා ඉන්දසාල ගුහාවේදී ආයුෂ නැති වුණා සක්දිවිඳුගේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලම ඒ පුණ්‍ය සංස්කාරය උපද්දවලා ආය අවුරුදු 3 කෝටි 60 ලක්ෂයකට සක්දිවිඳුට ආයුෂ වැඩි වුණා. ඒක උනේ ඒ සක්දෙවිඳු කලින් සංසාරේ මල් වලට පැන් ඉහලා. මේ වසඹ රජුරුවොත් කලින් සංසාරේ මල් වලට පැන් ඉහලා තියෙනවා කියනවා. ඒ නිසා තමයි කියනවා වසඹ රජුරවන්ට ඒ මාරකේ දුරු කරගන්න පුණ්‍ය උපදේශය ලැබුණේ. ඒ නිසා කරදරයකින් නිදහස් වෙන්න හරිය උපදේශය ලැබෙන්නත් සංසාරේ පිනක් තියෙන්න ඕන කියනවා. දැන් සමහරට මේ බණ අහනකොට අඩු වයසෙන් මැරිච්ච කෙනෙක්ගේ පවුලක කෙනෙක් හිතෙන්න පුළුවන් අනේ මේ බණ ටික මං කලින් ඇහුවා නම් අපේ අසනීප වෙලා හිටපු කෙනා වෙනුවෙන් මට ওই ටික කරන්න තිබ්බනේ කියලා. ඒ උපදේශේ ඔයාලට ඒ වෙලාවේ ලැබුණ නැත්නම් ඒ කෙනා සංසාරේ පින කළා නැහැ. ඒ නිසා දැන් මම සමහර මාර්ක තියෙන අවස්ථාවලදී සමහර අයට දීපු උපදේශය තමයි රුවන්වැලි සෑයේ ජයසිරි මහ බෝධින් වහන්සේ වඳිනකොට ඔයාලා වෙනම පැන් තාලියක් අරන් පූජා කරලා තියෙන හැම මල් වලටම පැන් ඉහගෙන යන්න. ඔයාලගේ පූජාවට අමතරව අර සෑ මල්ුවේම පූජා කරලා තියෙන මල් වලට පැන් ඉහගෙන යන්න. ඒ පිනත් අනුමෝදන් කරන්න. එතකොට මල් වලට මේ පැන් ඉසීමේ පිනේ ආනිසංස බලන්න. මල් වලට පැන් ඉසීමේ ආනිසංස මාරක දුර වෙනවා. ඊළඟට තමයි අබේදාන පින්කම්. ඔබ අහලා තියෙනවා අර අනුරාධපුර යුගයේ එක්තරා මේ ස්වාමීන් වහන්සේ නමකට ආයුෂ අඩු වෙලා උන්වහන්සේගේ දීර්ඝායුෂ ලැබූ පින්කම තමයි වතුරට වැටිලා හිටපු දිඹි කූඩුවක් අයින් කළා. ඒ වගේ අබේදානේ මරණයට කැප වුණ සත්තු නිදහස් කිරීම දීර්ඝායුෂ ලැබෙන එක්තරා පිනක්. ඊළඟ එක තමයි බොජ්ජංග පිරිත් වගේ පිරිත් සජ්ජායනා කිරීම. එතකොට පින්වත්නි පිරිත් නිතර සජ්ජායනා කරනකොට පිරිතෙන් ආශිර්වාදය ලැබෙනවා. එයාට අපි ගත්තොත් එහෙම දැන් මේ පිරිත් වලට අපි ආරක්ෂක පිරිත් විදිහට පාවිච්චි කරන්නේ රතන සූත්‍රය, අඟුලිමාල පිරිත, කාන්ද පිරිත, මෝර පිරිත, බොජ්ජංග පිරිත, ඊළඟට ආටානාටි පිරිත. මේ වාගේ පිරිත් සජ්ජායනා කරන්න ඕන. එතකොට එයා නිතරම සාමාන්‍ය මාරක වැඩි, කරදර වැඩි, ලෙඩ දුක් වැඩි. එහෙමනම් එයා කරන්න ඕනන්නේ බොජ්ජංග පිරිත් උනේ. චුන්ද තේර බොජ්ජංගේ, මොග්ගල්ලාන තේර බොජ්ජංගේ, ඊළඟට කස්සප තේර බොජ්ජංගේ. ඒ බොජ්ජංග පිරිත් වලින් පිරිත් පැන් හදලා ඒ පිරිත් පැන් නිතර බොන්න ඕන. ලොකු ආරක්ෂාවක්. අනිවාර්යෙන් පින්වතුනි මේ මේ කාලේ මේ පින්කම් නිතර කරන්න. ඔයාලගේ මේ දුර්ලභ ලැබිච්ච මනුස්ස ජීවිතේ නැති කරගන්න එපා. හොඳට පිනක් දහමක් කරලා බණක් හරි අහලා ඉන්න දින මේ යුගයේ විතරයි. මේ කාලෙන් පස්සේ තාක්ෂණික ලෝකෙන් විනාශ වෙලා පින්පව විශ්වාස කරන්නේ නැති ලෝකයක් එනවා. මේ පහුගිය සති මේ පහුගිය කාලෙම තාත්තා තාත්තා මරපු පුතාලා මේ ෆෝන් එකේ මේ ඔන්ලයින් ගේම් සෙල්ලම නිසා ෆෝන් නිසා අම්මට තාත්තට මේ අතොස්සන දරුවෝ බිහි වුණා. පින්පව් විශ්වාස කරන්නේ. ඔය ලෝකෙට ආයි ඉපදෙන්න එපා. මනුස්ස ලෝකයේ තියෙන පින්කම් කුසල් යහපත පුළුවන් තරම් කරගෙන අභිත්තරීත කල්යාණේ ඉක්මනින් ඉක්මනින් කරගන්න හොඳ දේවල්. කරගෙන ඉහළට සුගතියකට යන්න. එහෙම නැත්නම් මේ ධර්ම අවබෝධයකට යන්න ආය මේ නරාවලේ වැටෙන්නේ නැතුව. ආය මේ නරාවලේ වැටෙන්නේ නැතුව. හොඳට කුසල් කරගන්න. එතකොට ඒ පිරිත් කියනවා කරන්න. එතකොට නාගසේන මහරහතන් වහන්සේගේ මලපුඩුවෙන් මිදීම ගැන ප්‍රශ්නේ. නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා මේ පින්වතුන්ට මතක ඇති අපි ඒක විටින් විට මතක් කරලා තියෙනවා. එහි තමයි රජ්ජුරු වහනවනේ කොහොමද මේ ආකාශයේ වනපබ්බතේ රුග්ගමුවල මහමුහුදේ ගිරි ගුහාවල හිටියත් මරණයෙන් වළකින්න බෑ කියලා කියනවා නම් පිරිත් වලින් කොහොමද ආරක්ෂාවක් එන්නේ කියලා. ඊට පස්සේ කියනවා ආයුෂ සම්පන්නයි නම් වයස සම්පන්නයි නම් බලවත් කර්ම විපාකයක් ඇවිල්ලා නැත්තම් එයාගේ ආයුෂ රඳවන්න එයාව ආරක්ෂා කරන්න පිරිතට පුළුවන්. පිරිත් ආරක්ෂාවට පුළුවන්. කියන රජතුමනි ඔබතුමාගේ ඇස් ඉදිරි පිටම මැලවුණ ගස් වලට වතුර දැම්මොත් ඒ ගහ ආය හැදෙනවා. මැරිච්ච ගහකට වතුර දැම්මා කියලා හැදෙන්නේ. ඒ නිසා ආයුෂ නැත්තම් වයස සම්පන්න නැත්තම් බලවත් කර්ම විපාකයක් ඇවිල්ලා නම් ඒකෙන් පිරිතට කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ රජුරෝ කියනවා ස්වාමීනි ඉතින් ආයුෂ තියෙනවා නම් වයස සම්පන්න කෙනෙක් ඒ කියන්නේ ජීවත් වෙන කෙනා කොහොමදවත් ජීවත් වෙනවනේ කියෝ. රජතුමනි ඔබම දැකලා නැද්ද සමහර රෝගීන්ට මේ බෙහෙත දීපු නිසා බේරෙනවා. ඒ බෙහෙත නොදීවුවා නම් බේරෙන්නේ නැහැ. එහෙම බෙහෙත් ඖෂධ වලින් ප්‍රතිකර්ම කරනවා දැකලා නැද්ද? දැකලා තියෙනවා කිව්වා. ඉතින් එහෙනම් බෙහෙත දුන්න නිසා නම් ජීවත් වුනේ. ආන් ඒ වගේ. එහෙනම් එයාට හිතන්න තිබ්බනේ ජීවත් වෙන එකයා කොහොම හරි ජීවත් වෙයි කියලා. එහෙනම් බෙහෙත් නොකර ඉන්න තිබ්බනේ. ආන් ඒ වගේ තමයි. ස්පිරිතෙන් ආරක්ෂාවක් තියෙනවා. එතකොට ඒ ආරක්ෂාව එයාට කර්මාවරණේ ආයුෂ සම්පන්නව ඒ කියන්නේ ආයුෂක් තියෙනවා නම් එයාට මේ මේ ඇවිල්ලා තියෙන කරදරේ අතුරු අන්තරාවන් නම් ඒක දුරු කරනවා පිරිතෙන්. කියනවා රජතුමනි කුඹුරකට වුණත් කුඹුරේ ගොයන් මැරුණාට පස්සේ වතුර හරවලා හරියන්නේ නමුත් ගොයන් තරුණ කාලේ වතුර හැරෙව්වට පස්සේ මැරෙන්න තියෙන ගොයන් ආයෙ පණ ගහලා එනවා. ඒ වගේ වෙනවා කියෝ. අනිත් එක දැකලා නැද්ද රජතුමනි මන්තර බලයෙන් කරනවා විස බස්සවනවා සිද්ධ විද්‍යාදරිව අහසින් යනවා මන්තර බලයෙන්. ඒ වගේ දේවල් කරන්නේ සාමාන්‍ය හැකියාවකින්ද මන්තර බලෙන්ද කියලා ඇහුවා. ස්වාමීනි මන්තර බලෙන්. මන්තර බලෙන් එහෙම කියනවනම් තුන් ලෝකෙටම සත්‍ය දේශනා කරව බුදුරජාණන් වහන්සේගේ සත්‍ය වචනේ මිනිසයාට ආශිර්වාදයක් නැති වෙන්නේ කොහොමද? කියනවා රජතුමනි මේ පිරිත් ආරක්ෂාව තියෙන අයට සමහර සර්පියු දෂ්ට කරන්න ගත්ත පෙනේ ආය අකුල ගන්නවා කියනවා. ඉතින් කියනවා හැබැයි පිරිතෙන් ආරක්ෂාව ලැබෙන්න පිරිත ගැන විශ්වාසය තියෙන්න ඕන. ඊළඟට තමයි එයාගේ හිතේ හොඳ පැහැදීමක් තියෙන්න ඕන. කෙලෙස් වලින් ආවරණය වෙලා නැති, අවිශ්වාසයෙන් ආවරණය වෙලා නැති, කර්මයෙන් ආවරණය වෙලා නැති හිතට පිරිතෙන් ආශිර්වාද එනවා. හැබැයි කර්මයක් ඇවිල්ලා නම් ඒක කරගන්න බෑ. උදාහරණයක් ගත්තොත් Tamanට ඉපදුන දරුවා රැකගන්න අම්මලට තාත්තලට බැරිද? පුළුවන්. නාවනවා, කවනවා, පොවනවා, ප්‍රශ්න આવොත් ඒවට මැදිහත් වෙනවා. ඒකල දරුවා රැක ගන්නවා. හැබැයි දරුවා රාජ දඬුවම් ලැබෙන වරදක් කරනවා. එතකොට රජ්ජුරුව ඇවිල්ලා රාජපුරුෂය ඇවිල්ලා මෙයාව ඇදගෙන යද්දී මෙයාව ඇදගෙන යද්දී අම්මට තාත්තට මැදිහත් වෙන්න බෑ. හේතුව දරුවා කරපු වැරද්දෙන්ම දෙමව්පියන්ටවත් විසඳන්න බැරි විදිහට ප්‍රශ්නෙකට මැදිහත් වුණා. ආන් ඒ වගේ තමයි පිරිතේ බලෙන් කෙනෙක් රකින්න පුළුවන්. නමුත් බලවත් කර්ම ආවරණයක් આવොත් විශ්වාසය නැති වුණොත් ඒ වගේ දේවල් ඉදිරියේ ඒ පිරිතේ ආරක්ෂා වෙන්නේ නැහැ. දැන් අද කාලේ ගොඩාක් අයට පිරිත් කිව්වට පිරිත ගැන විශ්වාසය නැහැ. ඒවත් එක්ක අර එයාට ලැබෙන ආශිර්වාදය අඩු වෙලා තියෙන්නේ. මොනවා කරන්නද? දැන් ඔයාලා හිතන්න මේ කොරෝනා රෝගෙට මෙතෙක් දෙන්නේ උපදේශ ඔයාලා පිළිපදිනේවා ඔක්කොම සුද්ධෝ කියපු ඒවානේ ඔක්කොම කරන්නේ. මේ තථාගතයන් වහන්සේ දීපු උපදේශ ටිකක් කියන්නේ. දැන් මාක්ස් දාන එක ඊළඟට මේ අත පිරිසිදු කරන ඒවා මේ මේ මීටරයක් දුරින් ඉන්න ඒවා ඉන්ජෙක්ෂන් විදින ඒවා මේ ඔක්කොම සුද්ධංගේ උපදේශනේ මුළු ලෝකෙම පිළිපදින ඒවානේ කෝ පිරිත් කියමින් බෝධි පූජා තියමින් ඊළඟට මේ පින්කම් කරමින් ජීවිතේ රැකගන්න මිනිසයන්ගේ කෝ ඒ ඒ පැත්තෙන් කරන මේවා එපා කියනවනේ අපිත් ඒ දෙන උපදෙස් පිළිපදිනවා නමුත් අපි බුදුරජාණන් වහන්සේ සරණගේ ශ්‍රාවකයෝ විදිහට අපි ආගම ආගමනානුකූලව මොනවද අපි කරන්නේ කියලා ඔබම බලන්න ඔබගේ හිතත් එක්ක කතා කරලා. ඉතින් ඒ නිසා පින්වතුනි ඒ විදිහට ආයුෂ වැඩි වෙන පින්කම් ටිකක් ඔය බුද්ධ දේශනාවේ තියෙන හැටියට අටුවාවල තියෙන හැටියට ඒ වගේම ඒ විස්තර ටිකක් ඔබට මතක් කළේ තවත් කියන්න කාරණාවක් තියෙනවා. මාරක ගැන බය හිතෙන නරක ස්වප්න පේනවා මිනිසුන්ට. සමහර මිනිස්සු කියන උලඟක් ඇවිල්ලා ගස් කොළන් ඔක්කොම කඩාන ගියාය. ඊළඟට මගේ දත්වල ගැලවිලා අතට ආවාය. ඔය වගේ ගේක බය හිතෙන්න දාඩිය දාගෙන කෑ ගහගෙන නැගිටින හීන වේනවා. ඔය වගේ දේවල් වලටත් මේ විදිහට ආරක්ෂාව ගන්න පුළුවන්. ඒ වගේ දේවල් වලදී නරක ස්වප්න පේනනකොට ඉදිරියේ කරදර පේනකොට කරන්න ඕන දේ තමයි ඉක්මනට බෝධි පූජාවත් යනවා. තියලා බෝධියට පහන් දැල්වලා රතන සූත්‍රය සජ්ජහනා කළා. ඊළඟට තව දන්න පිරිස සජ්ජහනා කළා ලෝකපාලක දිව්වරුන්ට පින් දෙන්න ඕන. කවුද ලෝකපාලක දෙවිවරු? සක් දෙවිඳු, සතරවරන් දෙවියෝ, ආලවක දෙවියන් ඇතුළු සෙම්පති දෙවිවරු, ඒ වගේම කතරගම සුමන සමන් ආදී දෙවිවරුන්ට පින් දෙනවා. පින් දීලා මම මේ වගේ නරක ස්වප්නයක් දැක්කා. මේ බෝධි පූජාවේ ආනුභාවයෙන් මේ දිවුරුන්ගේ රැකවරණින් අපිට ආරක්ෂාව වේවා කියලා. ඊට පස්සේ සාක් දෙවිඳුන්ට සතරවරන් දෙවියන්ට සෙම්පත් දිවුරුන්ට අපිව රකින්න බාරයි කියලා බාර කරනවා. ඊට පස්සේ පාඩුවේ රැකිලා පින්දහම් කරගෙන ඉන්නවා. අර පෙනිච්ච හීනේ උදේ ඉඳලා හැන්දෑ වෙනකල් කම්බුලේ අතී තියාගෙන කල්පනා කර කර ඉන්නේ නැහැ නෝනැත්තා. එහෙම ඉන්නකොට නොකා නොබී හරි මැරෙනවා. ඉතින් ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ වීරිය කිරීම ප්‍රශංසාවට වදාලා. යන්නම් වාලේ මොනවරි වෙන්නම් වාලේ ඔටෝ වෙන්න ආරින් නැතුව වීරිය කිරීම බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළා. ඒ නිසා දුර්ලභව කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ ලැබිච්ච දුර්ලභ මනුෂ ජීවිතේ රැකගන්න. ආයුෂ රැකින මාරක දුර වෙන පින්කම් කවුරුත් කරන්නේ ගෞතම බුද්ධ ශාසනය අවසාන යුගයේ මේ බණපද ඇහෙන අවසාන යුගයේ රැකෙන්න කරදර මැදින් හරි බණපදයක් අහන්න සිල් ගුණ දන් රකින්න මේ නරාවලෙන් ගොඩ යන්න ඔබට සසර දුකෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. ඉතින් පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ පින්වත් පිරිසක් එකතු වෙලා. ඉතින් පින් කැමති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වඩා වර්ධනය වෙත්වා පුණ්‍යානුමෝදනාවෙන් සතුටු වන දෙවියෝ මේ සියලු දෙනාව ආරක්ෂා කරත්වා ඒ වගේම මේ අද දායකත්වයේ දරූ පින්වතුන් නමින් මිය පරලෝකී සියලු ඥාතීන්ටත් කොරෝනා වෛරසයෙන් මිය පරලෝකී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වී සියලු දෙනාට පරලෝක සැපය සැලසේවා කියලා සාදු කියලා පින් දෙමු ඒ වගේම ගෞතම බුද්ධ ශාසනයේ මේ වාගේ පුණ්‍ය ප්‍රතිපදා අපිට පැහැදිලිව නිර්වුල්ව ඉගෙන ගන්න කියා ගන්න. ඒ වගේම තුනුරුවන් විසින් ගරු කරන්න අපිට අවස්ථාව ලැබුණේ අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අපිට මේ උතුම් ධර්මයේ කියලා දීපු නිසා. ගෞතම බුද්ධ ශාසනයේ අපිට මේ බුදු සසුනේ සැනසෙල්ල ලබා දුන් අපගේ ගුරු දෙවිඳුන්ට, කල්යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා. ඒ වගේම පින්වත් ගරුතර මහා සංඝරත්නයටත් ඒ වගේම සිල් මාතාවරුන්ටත් පැවිදි අපේක්ෂක දූපතුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම විශේෂයෙන් අද මේ පින්කමට දායකත්වයේ දරූ සියලු දෙනාට ඒ වගේම වචනයකින් හෝ උදව් උපකාර කළ සියලු දෙනාට මව් දෙමව්පිය බන්දු මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා සියලු දෙනාට මේ පින් බලෙන් දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. මාර්ග කරදර දුරින්ම දුරු වේවා. ගෞතම බුද්ධ ශාසනය ගත වෙන දවසක් පාසා පින් දහම් කුසල් දහම් රැස් වේවා. සසර දුකෙන් නිදහස් වෙන්න මේ පින් හේතු ආසනා වේවා. කොරෝනා වෛරසයෙන් රෝගීව සිටින සියලු දෙනා ඉක්මනින් නිරෝගී වේවා. ලෝක ව්‍යසන වසංගතය දුරින්ම දුරු වේවා. සසර දුකෙන් නිදහස් වෙන්න අපි කාටත් වාසනාව ලැබේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරමීමට ශ්‍රතා YouTube චනලේ සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.